නිග්ගහිතාන්ට කියනවා බිඳුව මුල් වෙලා තිබිච්ච එක. ඕකේ තියෙනවා ආර්ය නිරුක්තිය. එක සරණාගමනය මකාරයේ අන්ත කරනවා. මකාරය කියන්නේ මමත්වයේ කරා ඇති කරගන්නා වූ ආකාරය අන්තක අයින් කරලා දානවා. අන්ත කරනවා, කෙලවර කරනවා. මමත්වයේ කෙලවර කරන අර්ථේ මකාරාන්ත කියනවා. අන්න ඒක තමයි කාගෙන්වත් ගන්න පුළුවන් පිළිසරණක් නෙවෙයි. තමන්ම ගොඩ නගා ගන්න ඕන පිළිසක්. <coughs> අත්ත දීපා විහෙරත අත්ත සරණ ආනන් ආනන්ද සරණ අනත් සරණායම් කියලා කිව්වේ. අන්න ඒ වගේ. අත්ත සරණ ආනන්ද සරණ. එතකොට අන් එතන පෙන්නේ මොකද්ද? අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝතිය. අන්න ඒ වතලින් පෙන්නේ. තමා විසීම කරගන්න යුතු සරණක් තියෙනවා. අනේ තමයි මකාරාන්ත සරණාගමනය කියලා කිව්වේ. හැබැයි ලෝකයාගේ නිග්‍රහ ලැබෙන වැඩ වලින් වෙන් වෙලා බයත් ඇති ගැනීම ලොමු දහ ගැනීම ඇති කරන යා වෙන් වෙලා. කනතිල්ලේ කටයුතු කරගන්න ලැබෙන සරණාගමනයක් තියෙනවා. නිග්‍රහිතාන්ත කිව්වේ අනේ නිග්‍රහවන්නා වූ චිත්ත ස්වභාවයක් ඇද්ද ඒක කෙලවර කරලා දෙනවා. දුච්චාර්ත්‍ය පාප දුච්චාර්ත්‍යයන්ගේ වෙන් කරලා බැනුම් අහන්න නැතුව ලැජ්ජාවටපත් වෙන්න නැතුව ඉන්න පුළුවන් විදිය පිළිසරණක් තියෙනවා. බුදුගුණ දී කරගෙන බුදුරාණන් වහන්සේට අනුකූලව තමන්ගේ චරිතය හැදගස්ස ගන්නකොට ගුණ දී කරමින් චරිතය හැදගස්ස ගන්නකොට ගුණ ආශිර්වාද ලබනකොට බය තැති ගැනීම ලොබු දැහ ගැනීම දුක් පීඩා එන. ඒ වගේ පැති වලින් ආරස්සා සරසලා දෙනවා ඒවා ඉන්නේ නැති වෙන්නේ. මෙන්න මේක තමයි නිග්ගහිතාන්ත සරණාගම. නිග්ගහයටපත් වෙන්න තුව තමයි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. නිග්ගහිතාන්ත ටික ලබාගෙන තමයි අපි මකාරාන්තය වර්ධනය කරගන්නේ. මමත්වයේ අධිකරණ තත්ත්වය ඉවර කරලා අත්මීමානිය දුරු කරලා අරිහත්ත්වයටපත් වෙනකන් මකාරාන්තයට යන වැඩ පිළිවෙල තියෙනවා. ඒ සරණාගාමී තමයි කරන්න ඕනේ. මොකද හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි අන්න එතෙන්ට යන මාර්ගය තමයි බුදුමඟ කියන්නේ. බුදුමඟ අනුගමනය කරනකොට බුදු ගුණයට අනුකූලයි රැස් කරන්නේ යමක්ද? ඒ අනුව බුදු රැස් හැදෙනවා. ආර්යත්වයටපත් වෙන අය මොනවද රැස් කරගන්නේ? ලෝකානුකම්පාවෙන් ලෝකෙට යහපත කරනවා ලෝකෙ විනය රැස් කරගන්නවා. තමා විනය මොනව රැස් කරන්නද? Tamanට සරන්න දෙයක් නැති නිසා එදිනදා ජීවිතේදී ජීවිතේට අවශ්‍ය කරන ටික සැස් කරගන්න. නම් උද්දාහිත වන්නා වූ ධානය නිතර භාවිතා කරනවා ඉන්නකම්. ලෝහිත වන්නා වූ හතර බ්‍රහ්ම විහරණ ලෝකයට වඩනවා. ලැබෙන අවස්ථාවේ. ලෝකයේ දීත අවස්ථාවේ. එතකොට ලෝකයේ පංචකාමයන් සම්බන්ධයෙන් පානය කරන ගිහියන්ටත් අනුශාසනා කරමින් දැහැමි සාමී කටයුතු කරන පංච දුස්චර්යෙන් වෙන් වෙලා ඉඳ කියලා උපාසක උපාසිකාව කියලා ඒගොල්ලන්ට හිත ප්‍රහාදයක් පහළ කරනවා. ඉතින් ඊයයට ගතේ නැතත් අනුන්ට හැලපරදුලිට ගහන්න බයින් හිඟි කරන්නද තමන්ගේ පාඩුවේ වැඩ බල හොඳින් ඉන්න කෙනා. එයාත් නරක කෙනෙක් නෙමෙයි ඉන්නේ කියලා ඒ මට්ටමින් ඔහු කෙරෙහි ප්‍රහාදයක් ඇති කරනවා. අන්න අර රැස් කරන්නේ රැස් කරලා තියෙන්නේ ඔහොමයි. ওই ටික අසත්පුරුෂයෝ රැස් කරන්නේ නැහැ දුරිම දුරු කරනවා. නෑ කාල අහලකවත් නෑ. නීල විත රෝහිතෝ දාත මාජේට රැස් කරපු හරිය. ප්‍රවාස රත්යේ තියෙන තමා ළඟම රැස් වෙලා තියෙන හරිය ඒකෙන් පාඩුවක් නෑ. සසර ගමට හේතුවක් නෑ. සැරිසරන්න හේතු වෙන්නේ. දැන් ওই ටික තමයි රැස්මාලා ගැන දැනගත යුත්තේ. දැන් කහ පාටයි නිල් පාටයි දෙකේ අතර කොළ. දැන් කහ පාට වර්ණයක් විද්‍යාමාන නම් ಜಾති වශයෙන්. ඒ ආසන්නයේම නිල්තිය නිල පීතනේ තියෙන්නේ. නිලයි පීතයි කියන්නේ නිල කියන්නේ නිල් පාට, පීත කියන්නේ කහ පාට. කහ පාටයි නිල් පාටයි දෙකේ මැදතලයේ කොළ. මේ කහ නිල් කොළනේ. මේ කොළ කියන එක හැදෙනවාමයි ඒක වර්ණයක් වශයෙන් ගන්න එකක් නෙමෙයි. ඒක දෘෂ්ටි මායාව. නිල් සහ කහ අතර තියෙන දෘෂ්ටි මායාව තමයි කොළ. ගොල්ලොන්ට පේන්නේ බෑ. ඔල පේනවා කියන්නේ නීල සහ පීත කියන දෙක මත වුණා. එයා ලෝකයාගේ සැඩපරුස ගති අඩු වෙලා. දැහැමි පංචකාමයෙන් යුක්තව ජීවත් වෙන මානසිකත්වයක් ගොඩනැගිලා. මෙන්න මේ ගති ලක්ෂණ ආරම්භක බෞද්ධ පිළිලක් පටන් ගත්තා නම් නීල සහ පීත ලක්ෂණ උපනැගෙනවා. නම් නීල පීත දෙකෙන් කහනිල් මිශ්‍රණය කොළ පාට උපනැගෙනවා. නම් කොළ පාට උපනැගීම පෙන්වන්නේ කහ සහ නිල් කියන දෙක උපනැඟුණා. නිමුණු ලයක් ඇති දැහැමි පංචකාම පානීය කරන බෞද්ධ පිරිසක ආරම්භය. ඉන්හිහතාව ගියේ නැතුවට. ඔය මට්ටමේ තමයි පටන් ගන්නේ. එහෙනම් බෞද්ධත්වයේ පටන් ගන්නව පෙන්නනවා පොළ පාට වර්ණේ කහ සහ නිල් දෙක වේදිය. දැන් ඊට සමහර ඒවා තියෙනවා රෝස පාට රූපු. රෝස පාට කියන්නේ ලේ පාට නෙමෙයි ලෝහිත පාට. අන්න ලෝහිත කියන්නේ ලෝභ සත්‍ය අර දයානුකම්පාවෙන් හිතවත කටයුතු කරන පාට. ලෝහිත කියන්නේ ලේ පාට නෙමෙයි. පැලදිග වලාවල ලෝහිත පැහැය ගැනි. පැරණි කවියන් පෙන්නපු දෙයක්. ඒ කියන්නේ වර්ණා ඉර බහින වෙලාවට වලාකුළු වලට ඉර එළිය වැටෙනාම ලෝහිත පාට වෙනවා කියනවා. අනේ ලෝහිත වර්ණය කියන එක එක්තරා රන්වන් බවට හුරු. ඒ කියන්නේ සතර යන්තම් හුරු. ඊට වඩා හරි සාන්ත සුවදින වර්ණය. ලේවල තියෙන්නේ මහා බය නිකන් ලේවල තියෙන්නේ මහා නිකන් පිළිකුල් කරන භයානක වර්ණය. ලෝහිත වර්ණය ඊට නාදලු පහට වෙන්නේ. වර්ණය. ලෝහිත කියන්නේ. දැන් මේ සමහර පිළිමල සුදු පිළිමල ඔය ලාදලු වල තියෙන නාදලු වල තියෙන ලා පැහැයට රෝස පැහැයක් දැකලා තියෙනවා. අන්න ලෝහිත වර්ණ. එහෙනම් ලෝකයාට යහපතක් කරන බලාපොරොත්තු ඇති විරිසකුත් දැන් විහිවිගෙන එනවා. ලෝකෙට දියේදු සතර බ්‍රහ්ම විහරණයන් පතරවන ගති ලක්ෂණ පිරිසකුත් මතුවලා එනවා. සමහර වර්ණ වලින් සුදු කිරණත් විහිදලා තියෙනවා. සුදු රැස් විහිදලා තියෙනවා. එහෙනම් ඕදාත වර්ණයත් මතුවලා තියෙනවා. කන්නාන් වර්ණය මතුවෙන්න ඕනේ ඊළඟට. ආර්ය අනාගාමි අරිහත් කියන තත්ත්වෙට කිට්ටු කරලා යනකොට ස්වර්ණ වර්ණයත් මතුවේ. තවත් ගාතුර ගිහින් තියෙන බව මතුවලා පේනවා. ඔය කහ පාටයි නිල් පාටයි මිශ්‍රණයනේ ඔල හැදෙන්නේ. ඒ කහ පාට කියලා කිව්වේ පංචකාමියෝ දැහැමින් සාමීන් පානය කරන ජීවත් වෙන ගිහි ජීවිතේ. ඒ තමයි කහ පාටට පෙන්නේ. පීත පානයට හිතයි. ලය නිමිලා ජීවත් වෙන්නේ. ගහගන්නේ වැනගන්නේ හඬු වෙන්නේ නැහැ. ලය නිමිලා නීලයි. ඔය ගති ලක්ෂණ දෙක යම් කෙනෙක් කියනවනම් මේ ගිහි ජීවිතයේ බොහොම දැහැමි ගිහි ජීවිතයක් ගත කරන්නා හොඳ පින්වත් පිරිසක්ගේ ගති ලක්ෂණ. ඔය වර්ණ දෙකේ මිශ්‍රණය. දැන් මේ කහ පාටයි නිල් පාටයි දෙකේ මිශ්‍රණයේ කොළ පාට මත වෙලා වෙන්නේ ওই දෙකේ මිශ්‍රණයේ දැහැමි જાතියක් ගොඩ නැගෙනවා. පංචකාමයන්ට ගැටෙන්නේ නැතුව දැහැමි සාමයෙන් පංචකාමයන් භුක්ති වල විඳගෙන ඉන්න. කාම දාන පිරිසක්. ඒක මතුවලා යන ලකුණු තමයි කහ පාටයි නිල් පාටයි රත් දෙක එකතු වෙලා ගලන කොළ පාටින් පෙන්වන්නේ. කොළ පාට රැස් කියලා වෙනම දෙයක් නැහැ. කොළ පාටෙන් දැක්කේ නිල සහ පීත කියන මිශ්‍රණය. කහ පාටයි නිල් පාටයි එකතු කරලා අදා බැලිහේ කොළ පාට හැදෙන හැටි. කහ නිල් දෙක එකතු කරුවොත් කොළ පාට හැදෙන්නේ. කෝල කියන වචනේ ගන්නේ toy දෙකේ මිශ්‍රණයක්. කෝල බව කියන්නේ පාපේට ලැජ්ජා බය ඇති බව. වාක්‍ය උත්තර දුරදිග අපිට ගෙනියන්න දෙයක් නැහැ. නමුත් ඔය ටික පෙන්වෙත් මොකද මේ ධර්මයට ඔගේ සම්බන්ධතාවය එන හැටි. ආර්ය මාර්ගයේදී සම්බන්ධතාවය. දැන් අර මේ අඟුලිමාල උපන් වෙලාවේ. ගමේ තිබිච්ච කඩු කිනිසි ඔක්කොම ආදී ආයුධ දිලිසෙන පටන් ගත්තා. එන ආයුධ දිලිසෙන විනාශයට. විශාල පිරිසකට මරු කැඳවන දෙයක් තමයි ආයුධ දිලිසීමෙන් පින්නේ. දැන් බුදුරෝ දිලිසීමෙන් එහෙම කද පින්නේ. යහපත් බෑ. දැන් බොහෝ දෙනෙකුට විශාල යහපතක් සිද්ධ වීමේ ආසන්න කාරණයක් ළඟයි කියන එක තමයි බුදුරෝ දිලිසීමේ සංකේතයෙන් පින්නේ. ආයුධ දිවිසීමෙන් පෙන්වන්නේ මොකද්ද? විනාශයක සංකේතය. අන්න ඒකේ තියෙන වෙනස දකින්න ඕනේ. නේ තව එකක් තියෙනවා ජලනන්දන ත්‍රිවිධ. මේ සත්ගාය බුදුන් වහන්සේ දේශනා කරේ මොකද්ද? සත්ගායනා කිරීමෙන් බුදු ගුණයෙන් කරන ලද ආරස්ථාදිය අනේන කොළින වලට එයා බිඳ යනවා කියන්නේ. දැන් මෙතන මෙහෙමයි තියෙන්නේ. මේ සූත්‍රයේ පිළිබඳව ධර්මානුකූල අර්ථකථනයක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මේකෙදී අපි දකින්න ඕනේ මේ කාය වෙනකොට මහා මංගල සූත්‍රයේ මේ පිරිත්තුන් සූත්‍රයට අයිති කොටසක් හැටියට අරින් ඉඳ පිරිත් කියලා පිරිත් පැන් සහ පිරිත් නූල් සඳහා වෙන් කරගෙන ආශිර්වාද බලාපොරොත්තු වෙන කරන පූජාවක් මේ පිරිතක් හැටියටයි අද භාවිත කරන්නේ. මේ පිරිත් පැන් සහ පිරිත් නූල් වලින් සංකේතයක් වෙන්නවා. සාසනය තුළ සංකේතයක්. පිරිත් බැං වලින් පෙන්වන්නේ පානය කිරීමට සුදුසුයි කියන එක. මේ පිරිත පානය කරන්නේ. පිරිත් කුයෙන් පෙන්වන්නේ මේ පිරිතේ අදහස සමග බැඳෙන්න. මේකේ සංකේත දෙක තමයි පිරිත් පැන් සහ පිරිත් කුය. පිරිත් පැන් පානය කරලා පිරිත් නූල මැද ගන්න කියන එකේ අර්ථය තියෙන්නේ. මේ පිරිතෙන් පෙන්නපු අර්ථය පානය කරන්න. ඒ අර්ථයත් එක්ක හොඳට බැඳිලා හැදිලා කටයුතු කරන්න. ඒ සංකේතාත්මක අගේ තමයි අභ්‍යන්තර වශයෙන් ඒක පෙන්වන්නේ. නමුත් ඒ අගේ පැත්තකට ගිහිලා අද කරන්නේ මොකද්ද? පිරිත් පැංගුලි සෙත් සාන්තියක් පිරිත් නූල් මොලි ආරස්සාවක් බලාපොරොත්තු වෙන්නේ පැන් ටිකක් බීලා හිටන් පිරිත් නූල වැදගෙන යන්න ආපුවාම ඇති පැන් බෙදන්නේ උදේට. උදේට ගියාම ඇති. පිරිත් පැන් දෙන වෙලාව. දැන් මොකදනේ කරන්නේ මොකද? 100ක් විතර ආවනම් ගිහින් ගුඩියාගේ ඔක්කොම වෙලා හරියට පිරිත් පැන් බෙදෙනා හෙන්න පොරේ. පිරිත් පැන් ටිකක් ගිහලා නූලක් ඇදලා. අද වෙලා තියෙන්නේ ඕකයි. දැන් මේකේ කිව්ව එක වෙන එකක් කිව්ව කිව්ව සංකේතය අද නෑ සංකේතාත්මක අගේ වැහිලා ගිහින්. නම් මේ පිරිතේ අර්ථය ආගේ තේරුම් බලන්න. ඒ බඳු දහම් පානීය කරන්න. එතන නියම පිරිත්. අන්නේ බැඳගත් අර්ථාන්විත ජීවිතය තුල වෙඩිලා හැඳිලා ජීවත් වෙන්න. තමන්ගේ අතේ අතේ නූල් ගන්නේ තමාගේ වැඩ පිළිවෙල ඊට අනුකූල කරගන්න. මෙන්න මේ ටික අහගන්න ඒ පිළිදෙන් බුදුරන් වහන්සේ දේශනා කළු ධර්ම මාර්ගය අහගන්න. ඔන්න ඕක තමයි විශේෂම කාරණා. අර පිරිත් සෙත් සාන්තිය තුල ඒ අර්ථවත්ව කියනකොට ඒ සෙත් සාන්තිය ගැප් වෙන්නේ නැතුව කියනවා නෙමෙයි. ඒ පිරිත් පෑන් වලත් පිරිත් නූල් වලත් ඒ සාන්තිය ගැප් වෙන එක ඇත්ත. නමුත් ඒක සාමාන්‍ය මට්ටම. මේ ධර්මයේ තුල තියෙනවා ගැඹුරු මට්ටමක් සහ සාමාන්‍ය මට්ටමක කටයුතු. අර ලදරු පාසලට යන ළමයාට. ඒ සෙල්ලම් බඩු ටිකක් එහෙම දීලා අර එමිහ කරලා ළමයාගේ හිත පිනවන්න දෙයක් හදලා තියෙන. ඒ විදිහට වන්න සිරිතක් තියෙනවා. ඒක ලදරු අයිට හොඳයි. අර ලදරු පාසලට යන ළමයි මට්ටම අයිට හොඳයි. නැත්නම් ඔය මට්ටමෙන් එහාට ගිහිල්ලා ඉහළ කැලෑසි වලට ගියා. ඒ જાතිය සෙල්ලම් වැඩ පිළිවෙල හරියන්නේ නැහැ. ඒක අර්ථවත් වැඩ පිළිවෙලක්. ඒකෙන් ඒගොල්ලන්ට අවශ්‍ය දේ තියෙනවා. ඒක බෞද්ධයෝ කියලා ඉන්නේ අපි අර පල්ලෙහා කැලෑසියේ ඉන්න ළමයින්ගේ මට්ටමේ ඉන්න අයලා ඉඳලා බෑ හැමදාම. බෞද්ධයෙක් වශයෙන් ආව නම් ඉහළ කැලෑසියට ගිය මට්ටමේ දැනුවත් වෙලා ඉන්න ඕනේ. මොකද එතනයි ධාන මාර්ගඵලාදී ප්‍රතිඵලයක් හම්බෙන්නේ එතනයි. සසර දුකින් එතර වීමේ ආසන්න ප්‍රතිඵලයේ තියෙන්නේ ඒ උසස් තැන. අන්නේ උසස් තැන දෙනකන් තියෙන අර්ථයක් තමයි. අපිට මේ ක්‍රමයෙන් පෙන්නන්නේ. අපි පෙර බෞද්ධයෝ ඔය කාරණේ දැනගෙන හිටපු නිසා හොඳ ලස්සන ගිහි ජීවිතයක් ගත කරලා දැහැමිසාවෙන් කටයුතු කරලා අනුපිළිවෙලින් වැඩිච්ච මානසිකත්වයක් තුළින් ධර්මාභෝධියකුත් ලබාගන්න. මැදි වයස් එනකොට ක්‍රමක්‍රමයෙන් සීල සමාදන් වෙන පැත්තට නම් නැඹුරු වෙලා. ඒ සීල සමාදන් වෙන එක කාලය වැඩි කරලා. ඊට පස්සේ තමන්ගේ ගෙදෙට්ටා ගෙදරින් තමන්ටත් තිබෙනා ප්‍රශ්න ක්‍රමානුකූලව निराකරණය කරගෙන. මැදි වයසේ අද විවේක විශ්‍රාම ගන්නවා කියන වයසට එනකොට අපෝච බ්‍රහ්මචාරියන්චය කියන තැනට යන්න පුළුවන් තැනට කලින් සොච්චදා ගත්තා. මෙන්න මේ වැඩ පිළිවෙල තුළ ගිහි ජීවිතයක් ගත කරලා අමුදරුවන් ගැහැමි සාමයෙන් උපේලා කටයුතු කරලා ගිහි කටයුතු වල තමන්ගේ කාලය වැය කරලා ගැහැමි ඉදිරි කටයුතු කරගෙන අමුදරුවන් පෝෂණය කරලා දෙමාපියන්ට සංග්‍රහ කරලා ඊට පස්සේ ළමන්ගේ කටයුතු ඔක්කොම අහක් කරලා ධර්ම මාර්ගයට බැහැගෙන අර විශ්‍රාම ගන්නවා කියන කාර්යය කිට්ටු වෙනකොට ක්‍රමක්‍රමයෙන් ලෞකික රැකී ආරක්ෂාව වලින් ඈත් වෙලා ඒ ආර්ය මාර්ගයේ ක්‍රමයෙන් අවතීර්ණ වෙලා ඒ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න ගුරු පුරුදු වෙලා ඒ ජීවිතේ වැහැපු අවස්ථාවෙන් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මැරෙන්න ඉස්සෙල්ලා නිවන් දැකලා සසර ගමන කෙලවර කරගන්න මාර්ගයක් තමයි මේ කියන මංගල සූත්‍රයේ පෙන්නලා තියෙන්නේ. මංගල්‍යයක් වෙන්නේ එහෙම කරගත්තා. වතුර මිවි හිටියත් නූල් බැඳ බැඳ හිටියනේ මේ මංගල්‍ය වෙන්නේ නැහැ. මේ මංගල්‍යයක් කරගන්න අවශ්‍යකමක් තියෙනවා නම් කරන වැඩ පිළිලා තියෙන අපේ සමාජය හැදගස්සා ගන්න. අන්න අපේ සමාජය හැදගස්සා ගන්න පළවෙනි අවස්ථාව. මේ මේ සූත්‍රය තුල ගැබ් වෙලා තියෙනවා. හැබැයි අපේ හෙලාටුවා තිබිච්ච කාලේ මේව හොඳට විස්තර වුණා. දැන් අවුරුදු 1000ක විතර ඉඳන් මෙහාට හෙලාටුවා අතුරුදා. දැන් ඊට පස්සේ නියම අර්ථ වෙහිලා ගිය එක තමයි අපිට බුද්ධහම කියලා ගෙනියන්න වෙලා තියෙන්නේ. ප්‍රායෝගික අපේ ජීවිතය හැඩගස්සා ගන්න ළමා කාලේ ඉඳලා ගිනිච්ච වැඩ පිළිවෙල තමයි මෙතන මේ පෙන්නන්නේ. ඉදා හිටපු අපේ බුදු පවුලක මව් කවදාවත් බාහිර රස්සාවලට ගියේ නෑ. යන්න හේතුවක් යෙදුනේ. මොකද අසීමිත ජීවන විදම වැඩි කරන වැඩ කටයුතු නිෂ්ඵල වැඩ කටයුතු එදා තිබුණේ නෑ. එදා තිබුණේ අත්‍යවශ්‍යම දේ කණ්ඩ ආහාරයක්, ඉන්න දැනක්, ලෙඩට බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් කියන මේ අත්‍යවශ්‍ය සිව්පස්සේ. මෙන්න මේ ටික තමයි හැම කෙනෙක්ගේම ජීවිතේට අවශ්‍ය කාරණේ වශයෙන් තිබුණේ. මේන් එහාට තවත් ලෞකික ජීවිත ආස්වාදය පස්සේ ගියේ නෑ. ඒවා අසාර බව දැනගෙන අත්තරින්නම බැරි. කාරණා හතරක් සිව්පසේ වශයෙන් හිමුණු කාරණා හතර පරිභෝග කරමින් දැහැමින් සාමයෙන් නිවන් දකින්න හිත පිහිටවාගෙන කටයුතු කරව පිරිසක් තමයි අග්‍ර කරගත්ත පළවෙනි කරගත්ත පිරිසක් තමයි ආදි බෞද්ධ. හරියට දහම වෙන කාලේ තිබුණේ හොම. මෙන්න මේ ත්‍රිවිධ කාලේදී ඒ බෞද්ධ පවුලක කුඩා ළමයාගේ පටන් මංගල්‍යයක් වෙන විදිහට යහපතක් වෙන විදිහට සරසා දීමේ කටයුතු බෞද්ධ පරපුර ගෙන ආවා. මෙන්න මේ බෞද්ධ පරපුර ගෙන ආපු නීතිමාලාව ඒ සම්ප්‍රදාය මාලාව රීති මාලාව තමයි අපි ඔය අටදෙස් මගුල් කරනු කියලා කියන්නේ. අන්නේ මගුල් කරනු අටදෙස් ආරම්භ කෙරුවේ. ඒ බොදුනු પરම්පරාව වෙන බොදුනු කුලයේ ඉන්න ඒ කුල පිරිස් විසින් බෞද්ධ පිරිස් විසින් තමන්ගේ උපදින පුංචි දරුවාගේ පටන්ගෙන ඔය මංගල ක්‍රමයට අනුකූලව සකස් කරලා ගෙනාවා. ඒකේ යහපතක්ම වුණා. අකීකරු දරුව හැදුන්නේ විනාශයටපත් වෙන වැඩ පිළිලක් ලෝකෙ විහිුන්නේ බොහොම දැහැමින් සාමයෙන් තාම සතුටින්. පොදුරුපාව කැඩෙන්නේ නැතුව. බොදුනු પરම්පරාවක් ලෝකේ පවතින හේතුව. මෙන්න මේකට කියනවා මහා මංගලය සිද්ධ වෙනවා. මෙන්න මේ මහා මංගල්‍යය සිද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්ම මාර්ගයේ තමයි බුදු පියාණන් වහන්සේ කරුණු 38කින් අනුපිළිවෙල කියන්නේ දේශනා කළේ. මෙන්න මේ 38 තමයි අපි අසේවනාච බාලානා කියන දේ පටන් ගත්තේ. දැකපු දේවල් මගුල් අහපු දේවල් මගුල් ඔය ආදි වශයෙන් විදපු දේවල් මගුල් මෙහෙම එක එක එක එක මත කියන අතරේදී බුදුරජාණන් වහන්සේ හරියාකාරව මංගල්‍යය සිද්ධ වෙන ආකාරය මෙහි විග්‍රහ කළා. අන්නේ විග්‍රහයෙන් පෙන්වුවා ඉස්සෙල්ලා මොකද අසේවනාච බාලාන. පාල සේවනය කරන්න එපා පළමුවෙන්. දැන් බොදුණු දරුවෙක් හදා ගන්නකොට ඉස්සෙල්ලා බාල සේවනය කරව බොදුණු දරුවෙක් නෙමෙයි මව් කුසේ බිහි වුණා. බිහි වුණාට පස්සේ තමයි ලෝක ඒ දරුවා වැරදි ආකල්පයෙන් හදපු නිසා තමයි බාල ආශ්‍රයයට යන විදිහට වැඩ කටයුතු කළා. අන්නේ බාල ආශ්‍රයෙන් බේරගන්න සූජාවිත්වත් ධර්මානුකූල මව් කෙනෙක්. වෙන සියලුම කටයුතු දෙවෙනි කරලා. දරුවා හදා ගැනීමේ කටයුතු පළවෙනි කළා. අන්න පළවෙනි කරගෙන තමයි මේ ආර්ය මාර්ගය තුල යහපත් જાතියක් හැටියට ජය අරගෙන යහපත් જાතිය බිහි කිරීමේ පළවෙනි තැන මවුට හිමි. ඒ මව් ඉන්න තාක්කල් ඒ සමාජයේ ජය ගන්න. සමාජයේ ජයගත් ජයක් ගත්තී. ඒ බඳු මව්වරු නිසා. සමාජයේ ජයත් කර දුන් මව්ට ජයගත් මාතාවේව ජගත් මාතා කියන නමක් තිබුණා. ජගත් මාතාව කිව්වේ සුචරිතව තමාගේ දරුවා හදා ගැනීම අග්‍ර කරලා ඒ කටයුත්ත හරියාකාර කරව මව් සමාජයේ ජයගත් පිරිසක් බිහි කරලා දුන්නා. අන්නේ පිරිස විහි කරලා දීමේ පුරෝගාමික වුණ මවුට සමාජයේ ජයත් කර දෙන්නා වූ උත්තරීතර මව් කියන වචනේ නිසා జగත් මාතා කියන නමින් හැදෙනවා. මෙන්න මේ జగත් මාතාවේ තමයි අසේවනාච බාලාණන් කියන පළවෙනි තැනේ. Tamanට උපන් දරුවාව හදාගන්නේ අසත්පුරුෂ ආශ්‍රයයට යවන්නේ නැතුව. එහෙනම් මව් දන්නවා. මගේ දරුවා දුසිරි සහිත පුද්ගලයා ඇතුළට එබඳු වැඩපිළිවෙලක නැඹුරු වෙන දරුවන් අතරටවත් මම යවන්නේ නැහැ. ඒ දරුවා දැහැමෙන් සුචෛතව පුරුදු කරගන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මුලදිම කපලා දාන්න ඕනේ අර විනාශ වෙන පැත්ත. විනාශෙන්නේ මොකකින්ද? බුදුරන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නිකන් හටගන්නේ අවිද්‍යාවට හේතුවක් කියලා. අවිද්‍යාවට හේතු වෙන අසත්පුරුෂ සේවනය. විද්‍යාව තියනවා විද්‍යාව පහළ වෙන හේතුවක් තියෙනවා. විද්‍යාවට හේතුව සත්පුරුෂ සේවනය. එහෙනම් මෙන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? අවිද්‍යාව නිකන් පහළ වෙන්නේ අවිද්‍යාව නිකන් වර්ධනය වෙන්නේ අවිද්‍යාව වර්ධනය වුණොත් තමයි සියලුම දුක හැටට මුල. එහෙනම් උපන් දරුවා ආගන්තුක මේ ලෝකයට ආපු දරුවා. අවිද්‍යාව වර්ධනය වෙන්න නොදී රැකගත්තේ මව් විසින්. එයා දුච්චරිත සාගත හිතවිලි ක්‍රියාවදන්. ඒ දරුවාට වැඩෙන්න ඉඩ තිබ්බේ නැහැ. එබඳු වන්නා වූ පිරිස් දැනගෙන. ඒ පිරිස් වල දරුවා එකතු කළේ නැහැ. සෙල්ලමට යැව්වේ නැහැ. ඒ જાතියෙන් හැකෙන්නේ. සුචරිත ගුණධර්ම පුරුදු කරපු මවගේ කාලයේදී බාල ආශ්‍රයෙන් තොර වෙච්ච මංගල කාරණේ මව් තුන දරුවා. මෙන්න මෙතනින් පළවෙනි පටන් ගන්නවා. දරුවා පඬිත සේවනයේ පුරුදු කළා. අවුරුදු 6ක් යනකම් දරුවා හැදුවේ අම්මා. පාලාසනෙන් තොර කරලා යහපත් ගුණ ධර්මයෙන් යුක්තව අවුරුදු 6ක් හදාගත්ත අම්මා. අන්න අසේවනාච බාලාණන් කියන අපේ ජීවිතයේ අවුරුදු 6ක විතර කාලේ මුල හුරු කළා දුන්නා. ඔය මුලදිගත හුරුව තමයි මුළු ජීවිතේටම ක්‍රියාත්මක වෙන්නේ. මුලදී යහපත් පැත්ත හිතර දුන්නා නම් කාවැත්තුවනම් අයහපතේ අයහපත කියලා දුන්නා නම් මෙතනින් ගන්න මුල් පැවැත්මේ ආරම්භය තමයි. ඒ මුළු ජීවිත කාලයේදම ඒ දරුවට ජීවන හටාව වෙන්නේ. මෙන්න අසේවනාච බාලාණන් කියන ටික ගෙවුවට පස්සේ හය අවුරුද්දකින් පස්සේ දරුවා ඉගෙන ගන්න එදා ඇවිල්ලා පිළිවෙන. අද වාගේ එක එක විදිහේ දුච්චත්ත ගණන් ඉස්කෝලේ තිබුණේ නැහැ. වැඩ කර නැති වැඩ උගන්වන ඉස්කෝලේ තිබුණෙත් නැහැ. සුචරිතව දැහැමී තමන්ගේ කටයුතු කරගෙන යන්න අත්‍යවශ්‍ය කරන මොනවද තිබුණේ? ඒ අවශ්‍ය කරන මූල ධර්මයේ පහල කළා දීමට පන්සලේ හිටපු ලොකු හාමුදුරුව තමයි. අනුන්ගේ වෙන්නා වූ වේණී කියන වචනේ පෙන්වන්නේ. වෙන් කිරි. පර වැඩවලින් වෙන් කරන හැටි පෙන්වන නිසා කියනවා පර වේණියට ගිරිච්චා කියලා. පර වැඩ මෙන්න මෙව්වයි. සාසනයෙන් බැහැර වැඩ ඔක්කොම පර වැඩ. මේ පර වැඩ ටික අයින් කරන්න. පරයන්ගේ වැඩ අයින් කරන්න. සාසන වැඩ පිළ ගන්න. පරයන්ගේ වැඩ වලින් වෙන් කරන්න ආව තැනට කියව පර වේණිය ඒවා තිරි වෙන කියලා. අද අපි තිරි වෙන කියන්නේ ඒක. අන්න පර වැඩ වලින් වෙන් කරන තැනට ඉගෙනීම ලබා දීලා යහපත් මාර්ග හසුරවන්න තමයි. පර වේණී තැන ඒවා තිරි වෙනට දරුවා යන්නේ. ඕකෙදී නම් දේව කතාවකුත් එකයි මේ කියන්නේ. දේව කතාව පස්සේ වෙනම බලාගත්ත හැකි. ඔකත් පටලව තුඟක් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ මෙන්න මෙතන ගියාට පස්සේ දැන් පඬිත සේවනයටයි ගියේ. පඬිත කිව්වකට ගමේ ඉන්න ගමේ පන්තියේ ලොකු හාමුදුරුවෝ. සීලවන්ත ගුණවන්ත උතුමි. ඒ කාලේ හිටියේ. අන්න ඒ පඬිත ආශ්‍රයයට යවුවට පස්සේ අන්න ඊළඟ අවස්ථාව 8 අවුරුද්දක් දරුවා ඉගෙන ගන්නවා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ. ඒ තමයි පඬිතියා. තව පඬිතියෙක් ලෝකේ දකින්න හිටියේ නෑ එදා. ඒ මහා සංඝරත්නය තමයි පඬිත හැටියට. සංඝරත්නය උගන්වන්නේ වැඩ කර නැති ඇති ඒවා මිසක් වැඩ කර නැති ඒවා නෙවෙයි. දේව කියන්නේ දුන්නේ සගණ කියන්නේ සමගිය සමාදානයේ ඉඳ හදලා දුන්නා. ගණ දේව කිව්වේ ඒකයි. සමගියෙන් සමාදානයේ ජීවිතය ගත කරන්න සාමයෙන් ජීවිතය ගත කරන්න කියා දීලා මගපාදලා දුන්නේ. ඒ ධර්මයේ දුන්නේ කවුද? ගණයක් හදාගන්න දුන්නා වූ දුන්නා වූ දේ තමයි ගණ දේව. ඒ ඝනදේව ආශ්‍රයයට ගිය කෙනා තමයි ගණේශ. ඝන ඒස. ඝන ආශ්‍රය. අවුරුදු 8ක් ගිය නිසා ඝන ඒස එවත් ඝන කියන්නේ අදනම් මේ අගෞරව විදිහට එදා ඝන කිව්වේ සංඝරත්නය. සංඝරත්නය ඇසුරට ඇරපු නිසා. ඒ ඇසුරේ ජීවත් වෙච්ච අවුරුදු 8 කාලෙදී කෙනා ගණේශ කාලේ. දැන් උතෙන්දී යම් ක්‍රමයක් තියෙනවා අවුරුදු 8ට අෂ්ට ගණේශ කිය. අවුරුදු 8ක් ගත්ත අධ්‍යක්ීම් සහිතව ඉගෙන ගත්ත හුරු වෙච්ච කාලයක් තියෙනවා. ඒ සංගරත්නේ ඇසුරේ. ඒ කාලේදී ඒ දරුවට අෂ්ට ගණේශ කියන තැනින් ක්‍රමානුකූලව ගියා. ඉස්සෙල්ලාම බාර දුන්නා කුමාර ගණේශ. ඊට පස්සේ බාල ගණේශ. පොඩි එකා අපු හරියට එයාට අවවාද අනුශාසනා ක්‍රමී ක්‍රමානුකූලව හදනවා. ඊට පස්සේ කය වැඩෙන්න අවශ්‍ය කරන જાති ආසාවන්ට කුපිත නොකරන දෙහැම ව්‍යායාම් ක්‍රම තිබුණා. නර්තන කලාව කියලා එකට කිව්වා එකක්. නැටුම් කලාව. අනේ නර්තන කලාව ඉගෙනුවා කය වැඩෙන කාලේ කය හැදේ. ඊළඟ අවුරුදු. ඒකට කියනවා නර්තන ගණිත. ඉතින් ඔහොම එකින් එකට ගණිතේ නම් මොකක්ද තියෙන්නේ? අර්ථ ගණිතේ වෙනකන් ඔහොම ක්‍රමයක් තියෙනවා. සම්පත්‍ති ගණේස, මහා ගණේස, වේරම්භ ගණේස, ඔය ආදි වශයෙන් යන ක්‍රමය. අන වයස සීමාව අනුව ඒ පුද්ගලයාට ක්‍රම ක්‍රමෙන් වීර ගණේස, ඉතින් අයිලාට වීරියක් වශයෙන් තේරෙන මොනවා සූර වීර මොන වැඩ වලට මොනවට දක්ෂද? ඒවර තෝරාගත්තා. අර වීර ගණේ සාවු. ඒකට. ඉතින් ඔහොම බල නගන කාලයක් ආවා. බල ගණේස. එකින් එක තියෙනවා. ඉතින් අන්තිමට අර ඒව ගිහිල්ලා අනිසාරේ අර වේරාම්භ ගණේස. ආරම්භ කරපු ඔක්කොම දැනගෙන වේරාම්භ කියන්නේ ඒක ඉවරයි දැන්. දැනගෙන ඉවරයි කියන එක ඉවර අන්තිම අවුල. වේරාම්භ ගණේස. ඊට පස්සේ ලෝකයාට සම්පත්තියක් වන දරු පරපුර හදාගන්න හතුරවන්ට එයා ඒක නේද සම්පත්තිය ගන්නේ. ඊට පස්සේ අවුරුදු 16 සම්පූර්ණයි විවාහය කර දෙන්න කාලය ලැබිලා තියෙන්නේ. සොළොස් වාසයේදී තරුණයි ලක්ෂ්මී ගණේශ කියලා ලක්ෂ්මී ගැන කියලා දුන්නා. ලක්ෂ්මී කියලා කියන්නේ මේ කුලකාන්තාව සරණපාවගෙන ජීවත් වෙන එක. ඒ ටික කියලා දීලා තමයි පිටකලේ අන්න අවුරුදු 8ක් ඉඳලා. මෙන්න මේ කාල සීමාවට කියනවා. පණ්ඩිතානංච සේවනා කියන කාලේ. පණ්ඩිත සේවනයේ ඉන්න කාලේ. අවුරුදු 6ක් යනකම් අසේවනාච වාරාණං කියන මංගල කාරණේ මව හදලා ඉතින් පණ්ඩිතානංච සේවනා කියන එකෙන් තව අවුරුදු 8ක් යහතර ලැබුවාට පස්සේ වාර දුන්නා. 16 වසරේ ලැබුවාට පස්සේ පිට වෙන කාලේ ආව පන්සලේ පිට වෙන්නේ අන්න ඒ කාලේනකොට පණ්ඩිතානංච සේවනා කියන කාලේ ඇවිදින්. දැන් මෙතනින් ආවට පස්සේ දැන් තමයි යා තරුණයි. දැන් එයා දන්නවා. වැඳිය යුතු, පිටිය යුතු, ගරුකල යුතු සියල්ලම ඉගෙනගෙන ඉවරයි. ඔතෙන් ඊට දහම් දැනගෙන හාමුදුරන්ගේ අට අවුරුද්ද අතීතයේ ඉගෙනගත්ත දහම් වලින් එක්ක සෝතාපන්න එක්ක සකෘදාගාමී මේ දෙකටපත් වෙලා ඉන්නේ. ඒ ධර්මාභූතය ලැබලා ඉන්නේ. අන්න එතෙන්ටපත් වෙච්ච කෙනා තමයි පිළිය යුතු හඳුනන්නේ. කවුද පිළිය යුතු නොපිළිය යුතු? අන්න පූජාජ පූජනීය නම් තුන්වෙනි එකට ආවා. ඊළඟ කාලේ වර්ධනය කරගන්න හැටි. මෙන්න මෙතෙන් යන පළවෙනි මංගල කාරණා තුනක සම්පින්දනය. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ දැන් එයා ගිහිලා නම් හිතුවාකාරයෙන් විදිහට ජීවිත ගත කළේ නෑ තමන්ගේ ප්‍රතිරූපක වෙවි ප්‍රතිරූපක වෙන බෞද්ධයන බෞද්ධයෙක් බෞද්ධයන බෞද්ධයෙක් මේ ආදී වශයෙන් සම්බන්ධ කරගෙන තමයි පරිසරය ගොඩනගා ගන්න හිතවත්ව හදාගන්නේ බෞද්ධයෝ ඒ බෞද්ධ පිරිසමයි එකතු වෙන්නේ දැහැමි සුචරිත පිරිසමයි අන්න ප්‍රතිරූප දේශ වාදය හදා ගන්නවා දැන් මේ තරුණයාගේ ඊළඟ අවස්ථාව දැන් අද අද හොඳට පැහැදිලිව පේනවා අවමංගල්‍යයක් වෙන හැටි. තරුණයා තරුණ අවස්ථාවේදී නොගැලපෙන පුද්ගලයෝ ඇසුරු කරන්න කිව්වා. තරුණ ජීවිතේ විනාශයි. ගැලපෙන බුද්ධිය ඇසුරු කළොත් සුදුසු ඇසුරු කළොත් ඒ ජීවිතේ අභිවෘද්ධිය නැගෙනවා. අන්න ප්‍රතිරූප දේශවාසී කාලය උන්නතර. දැන් මෙයාට සෛරීව වැඩ කරන්න අභිවෘද්ධිය වෙලාව තියෙනවා. මෙන්න මේ වෙලාවේදී එයා මේ ලෝකේ කරන වැඩවලින් ජයගත්තී. කුබ්බේජ කත පුඤ්ඤතා කියන ගුණය. දැන් මේකට අද පෙන්වන්නේ පෙර කරන ලද පින් ඇති බව කියලා පෙන්වන්නේ. මේ පෙර කරන ලද පින් නැත්තාට මේ මංගල කාරණේ නැහැ නේ අපි. එන්න අටතිස් මගුල් කරනු බෞද්ධයින්ට යා යුතු මාර්ගය. පෙර කරන ලද පින කෙනෙක් විපාකයක්. ඒ විපාකය කරලා තිබුණොත් හොඳයි නැත්නම් ආදරමයි. එහෙනම් මෙතන කලිය ඕක නෙමෙයි. උබ්බේත ගත පුඤ්ඤතා වැඩක් කරන්න ඉස්සෙල්ලා පිනක් කරලා ඉන්න. මෙන්න ඊළඟ මංගල කාර්යය. වැඩක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා පිනක් කරලා ඉන්න. දැන් ඔය කිරිත අපි එනවා. උදැල්ල අරගෙන ගොවියෝ ගියාම අමතර ගිහලා කුඹර කුඹරට ගිහලා කුඹර කොටන්න ඉස්සෙල්ලා උදැල්ල තියලා ඉස්සෙල්ලා වැඳලා ඉන්න. වැඳලා කුඹර කොටන. අපි දන්නේ ඊට පස්සේ උදැල්ලට වැඳලා කුඹර කොටන්න පටන් ගත්තා මේ කාර්යය. එදා කලේ වෙන්නේ. වැඩක් කරන්න ඉතලා පිනක් කරන්න. අධ්‍යක්ෂ වැදේ උදැන්නට වැදේ නෑ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පිනක් කරගත්තා. මුදුකලා සීක. ඊපස්සේ වැඩේට වැස්ස. වැඩේ වර්ධින්නේ නැහැ මොකද? මනසාදී පසන්නේන වාසතිවා කරෝතිවා තතෝනම් සුගමං වේති ජායාවන පායි. ප්‍රසන්න වූ මනසින් පහන් හිතෙන් යුක්තව කරන වැඩක් ඇද්ද කියන කතාවක් ඇද්ද? තමාපස්සේ ඡායාව විනා වගේ හවත එනවා. මෙන්න ධර්මයක්. මෙන්න මේක උදා කරගන්න තමයි Taman ඉස්සෙල්ලා වැඩක් ආරම්භ කරනකොට පිනක් කරගෙන ඉන්නේ. අනුතරමේ නමෝ බුද්ධාය. ඔය වචනේ භාවිතා කළා. ඒ අධ්‍යක පපුවර තියාගෙන Taman සිහි කරගත්තී මම සුචරිත ගුණයේ කඩලා නැහැ. දස අකුසලයේ වෙන්ගෙන ගුණේ මගේ පපුවේ තියෙන්නේ. ඒ ගුණේ ඉන්න මම බුදුන් අදහලා වැඩ කරනවා. බුදුගුණ සිහි කරලා වැඩ කරනවා. නමෝ බුද්ධාය. සංකේතයේ වශයෙන් අධ්‍යක පපුවර තියලා බුදුන් සිහි කරලා ඉතින් උදැල්ලට වැන්දේ නැහැ උදැල්ලේ කුඹුරු කෙරුවා. වාහනේට වැන්දේ නැහැ නම බුද්දා කියලා වාහනේ කෙරුවා. අරුණේදී කරා. ඊට දෙනක හතරයක් පාළුවක් උනේ නැහැ. ධම්ම ධර්මයේ විසින් ධර්මය ආරක්ෂා කරනවා. තමන්ගේ ඔක්කොම කටයුතු ආරක්ෂා කරනවා. අය හබදක් වෙන්නේ. මෙන්න මේ මංගල කාරණයන් නිසා මේක තමයි වැඩක් කරන්න ඉතලා විනාක් කරන්න පුළුවන් කරව මංගල කර්ම. පෙර කරන ලද පින් වලට අපිට කරන්න දෙයක් නැහැ මේ සැරේ. මේවා අපිට භාවිතා කරන්න දුන්න එකක්. අරක එනකම් බලා ඉන්න ඕනේ. එන කරලාද මේ. මංගල කාරණයක් වශයෙන් මෙතන පෙන්නන්නේ අපි ඉතින් අනුගමනය කළ යුතු කරුණු. එහෙනම් දැන් අපි අනුගමනය කරන එකක් මෙතන තියෙන්න ඕනේ. අන්න ඒ දැන් ඉතින් ඉදා ගොවිතැන් කරපු අය. ගිරාවු චාරිත්‍රය අදත් එනවා. කුඹුරට ගෙනාව නමස්කාර කරලා ඉතින් වීදිය මේ ඔයන් ටික දාන්නේ. නමස්කාර කරලා නම් වැඩ පාගන්න පටන් ගන්න. නමස්කාර කරලා වීදිය වයින්ද පටන් ගන්න. ඔක්කොම නමස්කාරයක් කළා තමයි පටන් ගන්නේ. වත් ටික යන්න ගියාම අවු හැලියට වත් ටික දාන්න ඉතින් අත් නමස්කාරය කළා මේ හාල් ටික වලි දාන්නේ. නමස්කාරය කළා ඉතින් ඉබේ තියන්නේ. මොහොතක් මොහොතක් ගානේ බුදුන් සිහි කරනවා. ಗುಣ සිහි කරනවා. ಗುಣ සිහි කර කර තමගේ හැම වැඩක්ම එකින් එක ආරම්භ කළා. කිසිම දවසක කරදරයක් වුණේ නැහැ. මේක තමයි වටිනාම ආරක්ෂිත ක්‍රමය. නමුත් මේකේ සංකේතයක් වශයෙන් අද එනවා. උදැලට වැඳලා වැඩ කරන්න. වාහනේ දුක්ඛානමටලා වාහනේ ඉලවන්න අපි පුරුදු වෙලා තියෙනවා ඒක. වැඩක් කරන්න ගියාම මේසෙන් හැන්දරන් තියෙනවා. ඉස්සෙල්ලාම වැද මේසෙන් හැන්දරේ වැදලා වැදලා හිටන් බදාම් පිය දාගෙන වැඩේ පටන් ගන්න. දැන් මෙහෙම අපි ওই જાතියේ ද්‍රව්‍ය වස්තු වලට වඳින්න පටන් ගන්න තියෙනවා. ඉතින් හැමිලීම කලී වැඩක් කරන්න ඉස්සෙල්ලා විනා කරකට බුදුගුණ සිහි කරලා. යන්නේ යන්නේ දැන් හරි කියලා. මෙන්න මේක තමයි අර තරුණයා ආරම්භ කරන වැඩවලදී පුරුදු පුරුදු කරගන්න ඊළඟට. මොනවා හෝ යහපත් වැඩක් කරන්න ඉසලා බුදුන් සිහි කරලා ඉන්නවා. ගුණ සිහි කරලා ඉන්නවා. තමාගේ හදවතේ තියෙන ගුණේ සිහි කර ගන්නවා. සීල ගුණේ සිහි කර ගන්නවා. මෙන්න මේ සිහි කරන කටයුතු කරනකොට තමන් අතින් කවදාවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. අන අත්ත සම්මාපණිදී ඊළඟ පිටනේ. මොකද? තමාගේ වැඩ පිළිවෙල තමාගේ අධ්‍යක්ෂ නිවැරදි. ඒ වගේම මේ ආසාවන්ට බැඳෙන්නේ නැතුව කෙලෙස් වලින් විදිලා කෙලෙස් විදිලා යන්න අවශ්‍ය කරන විදිහට ඉද පිටනවා ඒකට මම පාදා ගන්න මම මේ කරන හැම වැඩක්ම දෙවෙනි මට පළවෙනි මේ ධර්මයි නිවන් දකින්න ධර්මයි ඔය 100 තමයි හැම මොහොතකම තියෙන්නේ ඔන්න ඔය 100ෙන් කටයුතු කර යනකොට අන්න ඒක මංගල කාරණයක් වෙනවා එතකොට බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුදික්කිතෝ දැන් මේ බෞද්ධෘත භාවය දැන් ඉගෙන ගත්ත ඒවා තිබුණා මිසක් අත්දැකීම් තිබුණේ ශිල්ප ඉගෙන ගත්තා මිසක් ශිල්ප කරලා බලපුරුද්දක් තිබුණේ එහෙනම් දැන් සිද්ධ කරගන්නේ මොකද්ද ඉගෙන ගත්ත ශිල්පයට අනුකූලව බෞද්ධෘත බව ලබනවා ඒ කටයුතු කරලා ඒ ශිල්ප සාහිත්‍ය ප්‍රගුණයක් ලබා ගන්නවා ඊට අනුකූලව කටයුතු කරලා පන්සලේ ඉගෙන ගන්නකොට ඔය හැම දෙයක්ම ඉගෙන ගත්තා කවිතයන් කරන හැටි වෙලෙහෙල දාම් කරනවා ඒවා කරන හැටි මේසන් වැඩ වඩු වැඩ කරනවා ඒවා කරන හැටි. එදිනදා ජීවිතේ යමක් කරනකොට ඒවා කරගන්න හැටි. ඒ ආදි වශයෙන් ඉරිමියෙක් විසින් යමක් කළ යුතුද? ඒ හැම කටයුත්තක්ම ඉගෙන ගත්තා මූලික වශයෙන්. ඉගෙන ගත්ත ඒවා දැන් තමා විසින් ස්වෛරීව ක්‍රියාත්මක කරනකොට තමයි ඒ පිළිබඳ දැනුවත් වෙන්නේ. අන්නේ දැනුවත් වීම අගය කරගන්න. ඒ ශිල්ප ශාස්ත්‍රයට අගය කරලා. අන්නේ ඒ තුල කටයුතු කරනකොට තමා විසින් තමා කරන හැකියාවට නිගරු කරන්නේ. ඒකත් වැදගත් දෙයක්. කරන කේන්ද්‍රය හරියන්න නිගරු කරන්න නැතුව කරන්න ඕනේ. ඒක විශේෂයක් වෙනවා. අර මුලදී ගුරු සිත නොරිද්දවා වේලාව නවරද්දවා බැතිපෙන් උපදවා අකුරු ගෙදී කුමන සොඳවා. දැන් නිච්චේ රාජවර්ණාවකි වෙන්නන්නේ. එයා ඉගෙන ගත්ත හැටි. කටයුතු කරන හැටි. තමන් විසින් යම් ශිල්ප ශාස්ත්‍රයක් හදාarලා ඊට අනුකූලව තමාගේ ජීවනෝපාය හදාගන්න ඕනේ. තමා කරන ජීවනෝපායට නිග්‍රහ කරන්නේ. දැන් අද නම් එහෙම නෑ. දැන් මේ කාලකන් රස්සාව මේක කරලා ඉවරයක්වත් නෑ. උදේ ඉඳන් මෙතන ලගිනවා ඉවරයක්වත් නෑ චී. කොහොම කිය කී තමයි රස්සාව වෙනකන් කරන්නේ. තමන් කරන රස්සාවරම තමන් ඉකරු කර ගන්නවා. තමන්ට යදින්නේ. දැන් මේවා තමයි මේ ධර්මයේ තුලින් දැනගන්න ඕනේ. මොන වැඩක් හරි කමන්නේ කසල සෝදකේ කුණක් කමන්නේ. තමන් කරන රස්සාවට කරු කරන්න ඕනේ. මේක මගේ ජීවනෝපායයි. මගේ ජීවිතේ මගේ පවත්වා ගන්න මේ රස්සාව කරලා. මේකට නිග්‍රහ කරලා බෑ. මේක අවංකව හරියට කරන්න ඕනේ. අන්න අදහස් අරගන්න. මෙන්න මේ විදිහට මොකද වෙන්නේ? අන්න ශිල්ප ශාස්ත්‍රයත් විනයෝච සුසික්කිතෝ මනා විනයත් එක්ක සකස් වෙලා එනවා. මේ ක්‍රමානුකූලව එකක් පටන් ගන්නවා අනිකට ආදාරයි. හැමදේම අනුකූලවයි. මේකෙන් නිකේ. අනුකූල සම්බන්ධතාවයෙන් ආදාර වෙනවා. එතන මොකද වෙන්නේ? අන්න සුභාසිතා සුභාසිතාද දැන් ওই සත්පසක් විතරම භාවිතා වෙන්න ඕන. මොන සත්පසදී? කවුරු සත්පස දේශනා කරේ? බොරු නැති, කේලම් නැති, පරුස නැති, පලාප නැති යම් භාෂාවක් නම් ඒක සුභාසිතයයි. එන ඒ භාෂා මොකද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ බුද්ධ වාසිතය. මෙන්න මේ බුද්ධ වාසිතයට යාවෙලා ඒ බුද්ධ වාසිතය අනුකරණය කිරීමෙන් යා වාචා ඊට අනුකූල වෙච්ච වචන භාවිතා වෙන්න ඕනේ. බුද්ධ වාසිතේට අනුකූල අර්ථ ගන්නු දහම් පද වචන මේවා තමයි නිතර භාවිතා කරන්නේ. මේ කටයුතු කරගෙන යනකොට වචී සංඛාරය සුද්ධ වෙනවා. මනෝ සංඛාර සුද්ධ වෙනවා. මෙන්න මංගල කරුණ. ඒ කියන්නේ සකස් වෙන හැටි. දැන් මේ කටයුතු කරගෙන යනකොට අන්න අර ඉගෙනගත්ත වැඩිහිටියන්ගේ අගේ දාන. ඒ වගේම අපෝපස්ථාන කරපට උපකාරීට කෘතෝපකාර දාන. මේ ගුණයෙන් යුතුව ගුණ සලකන්න පටන් ගන්නවා. දැන් තමන්ගේ අවස්ථාව වෙන්නේ. තරුණයි, ඇගේ රසාවක් කරගෙන ඒ කටයුතු කරගන්න කෙනෙක් තමන් ඉතින් මොකද කරන්නේ? මාතා පිතු උපත්හාන. මෞපිය උපස්ථාන අග්‍ර කරනවා. මෙලෝදී අපිට යහපත කරලා දුන්න අයට බැරිකමක් නෙමෙයි ඒගොල්ලන්ට. බැරිකම හිතා කරලා දෙනව නෙමෙයි. තමන්ගේ කෘතෝපකාරයේ කෘතෝපකාරය. මෙන්න මේ ගුණේ මෞපිය උපස්ථානය කරනවා. පුත්ත දාරස සංඝහෝ. අමුතරුවාදීන්ට සංග්‍රහ කරනවා. තමාවිතින් කළ යුතු යුතුයකම් කඩ කරන්නේ නැහැ. ඒවා හරියට කරනකොට මොකද වෙන්නේ? මව්පිය ආශිර්වාදේ, අමුදරුවන්ගේ පව ආශිර්වාදේ ඒ බුද්ධිලාගේ අභිවෘද්ධියට හේතු වෙනවා. මේක දේශනා කරලා තියෙනවා. ආශිර්වාදේ බුදුරයන් වහන්සේගේ මහරහතන් වහන්සේලා හෝ සංඝයා වහන්සේලා ගන්න එක විතරක් නෙමෙයි ආශිර්වාදේ. දැසිදා සම්කරෝ දෙන ආශිර්වාදිනුත් අභිවෘද්ධියක් මිස පිළිහිමක් නැහැ කියලා පෙන්වනවා සාමියා. ඒගොල්ලත් ආශිර්වාද කරනවා. එතකොට මොකද වෙන්නේ? අනාකුලාජ කම්මන්තා. අන ආකූල නොවන. ඇකුළුම් සහගත නැති. විවෘත කර්ම කර්මාන්ත. මේ යහපත් වන්නා වූ විචාරිතේ නොවැටෙන හොඳ වැඩ පිළිලා කරගෙන හොයාගෙන කෙනෙක් පහත් නොකරන, නිඳා නොකරන යහපත් කර්මාන්ත සිද්ධ කරමින් කටයුතු කරන කෙනා අනාකුලාත කම්මන්තා තත්ත්වයටපත් වෙනවා. දැන් යගේ මේ ජීවිතය හැර ගහ ගන්න ඉන්නේ බෞද්ධ මුහුණුවරට අන්න. දැන් මොකද කරන්නේ? හරි හම්බ කරගන්න බුද්ධලේ සෛරිය හම්බ කරගත්ත දේ තියෙනවා, කරගත්ත දේ තියෙනවා. තමන් හදපු කරපු දාඩිය මහන්සිය වගුරෝලා. ලැබූ දෙයින් අන්න දන් දෙන්න පුළුවන් අවස්ථාවල සමහරටම පුළුවන් අවස්ථාව ආවා. අනුන්ගේ දේ අරන් කාටවත් දෙන එක නච්චර දෙයක් නෙමෙයි. තමුන් හරි හම්බ කරලා දැහැමින් සාමෙන් හරි හම්බ කරලා එහෙම දෙන එකේ තමයි වටිනාකම. අන්නේ අවස්ථාව තමයි දානංච. අන්නේ ළඟ මංගලකාර. ධම්මචර්යා. ධර්මචර්යාව හම්බෙන්නේ ඒ ඇසුරේ හටිය තුල ගියහම. දානි දෙනවා. පන්සල් ඇසුරු කරනවා. අන්න ධර්මචර්යාව ක්‍රමක්‍රමයෙන් ගුරු වෙනවා. උන්වහන්සේලා යන්නේ නැහැටි කතා බහ කරන්නේ නැහැටි හැදිරෙන්නේ නැහැටි සංවරත්වේ දකින්න දකින්න ඉමේම තමන්ගේ සංවරත්වයට අනුකූල වෙවි සංවර වෙවි වෙනවා. ධර්මචර්යාව හැදෙනවා. ඥාතකානච්ච සංඝහු. දැන් ඥාති සංග්‍රහය. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔබලා ඥාතියෙකුට කැමැත්තෙන් සංග්‍රහ කරනවා. ඒ ඥාතියාට චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සංග්‍රහ කරන්නේ. සතර බ්‍රහ්ම විහරණය සංග්‍රහ කරන්න. මෙන්න මෙයා විශේෂයි කියලා පෙන්නනවා. දැන් ඥාති සංග්‍රහය කියන වචනේ යම් කිසි ඥාතියෙක් දුගති පැත්තට නොගින් සුගති පැත්තට යහපත් පැත්තට ගන්න පුළුවන් නම් ආර්ය පැත්තට නමන්න පුළුවන් නම් මෙන්න මේ ඥාති අතර සංග්‍රහය සංග්‍රහයෙන් අග්‍ර සංග්‍රහය. ලෞකික වශයෙන් මෙලෝදී අපිට කරපු උදව්වට උපකාරයට උපකාර සැලකෙන. ඒ වගේම අපිට යම් කිසි ආකාරي අපේ යුතුයකම් ඉටු කරදී කටයුතු කරනකොට ඥාතීන්ගෙන් ගත්තා වූ සංග්‍රහයේදී ඥාතීන් අපිට සංග්‍රහ කළා නම් ඒ වගේම අපි ඥාතීන්ට සංග්‍රහ කරනවා. දයානුකම්පාවෙන් කියන උපරිම සංග්‍රහයට ආර්ය මාර්ගයේ නම් නම්මිතාවය දක්වන විදිහේ අවශ්‍ය වෙන කටයුතු වලින් සංග්‍රහ කරනවා. මෙන්න මේ ටික කරන මොකද වෙන්නේ? අන්නේ අර ඥාතකානාච සංඝහෝ කියන දෙන්න ඒ ජීවිතේ හැරගැහිලා. අනවජ්ජානි කම්මානි. නිර්වද්‍ය කම්මාන්ත. දැන් එයා දැනගන්නවා මේ මේ වැඩේ කළොත් මේ මේ දුචරිත සහිතයි. මේ මේ ආකාරයෙන් කටයුතු කළොත් එවඳු දුච්චාරිත වලට සාහිත්‍ය නැහැ. දැහැමින් සාමීන් කරන්න පුළුවන් කටයුතු. මෙන්න මේක වෙන් කරගෙන කටයුතු කරන සතර මුල් බහගෙන කටයුතු කරනකොට වැඩ කර නැති කටයුතු නැහැ. දැහැමින් සාමීන් කියන කටයුතුමයි ওই කටයුතු රටම තියෙන්නේ. යන්නේන කරන කියන කතා කරන කතා නොකරන වටවිඩ බලන සෑම අවස්ථාවකම. ක්‍රමානුකූලව හුරු වෙලා ඉනවා නිවැරදිව හුරු වෙලා එනවා සිහි බුද්ධියෙන් යුතු යහපත් පැත්තට කරගෙන යනකොට. ලෝභයේ තරහවට මෝඩකමට හේතු වෙන සිතිවිලි ක්‍රියාව වදන්. ඇසුරු නොකර රාගක්ෂේන, ද්වේෂක්ෂේන, මෝහක්ෂේන හේතු වෙන පැත්තට නැඹුරු වෙච්ච. සිතිවිලි ක්‍රියාවලින් ඇසුරු කරමින් කටයුතු කරනකොට අනවජ්‍ය කර්මාන්ත සකස් වෙලා එනවා. ඊළඟ පොතේ කියන්නේ ආරති විරති පාපා. පාපයන්ට බැඳෙන්නේ නැතුව. ඒ වගේම ධර්ම මාර්ගයට නැඹුරු වෙච්ච, කැමැති වෙච්ච ජීවිතයක් ඇති කරගන්න. මජ්ජපානාච සංඥා මධ්‍යපාණයෙන් සංගමයටපත් වෙනවා. මත්පැන් කිව්වහම එක දෙයක් නෙමෙයි. එක පැත්තක ඇල්කොහොල් මිශ්‍ර මත්පැන්. මත්කුළු මත්පැන් කියවනේ ඒ જાතියත් එක පැත්තක්. දැන් මෙතෙන්දී ඒ පුද්ගලයා මධ්‍යපාන දැනගන්නවා. මොනවද? ඇහෙන් රූප වීලමත් වෙනවා, කනෙන් ශබ්ද වීලමත් වෙනවා, දිවෙන් රස වීලමත් වෙනවා, නාසයෙන් ගන්ධ වීලමත් වෙනවා, කයින් පහස වීලමත් වෙනවා. මේ ලෝකයාගේ හැටි. මේවා මත් වෙන මට්ටමට ගන්න නෑ මත් වෙනවා ප්‍රමාදයි. ප්‍රමාදුන ප්‍රෝගය අල්ල ගන්න. ඒවා පරිහරණය කරන්නේ මත් නොවි. අන මද්‍යපානයේ වෙන්වීම මත්යයි වෙන්වීම කියන්නේ උතනයි. ඇල්කොහොල් නොබී හිටියද මත්යයි වෙන්වීම සිද්ධ වුණේ නෑ. ඒක එක කොටසක් පමණයි. ඒක ගන්න කියනවා නෙමෙයි. ඒක සම්පූර්ණ මද්‍යපානයේ හැටියට ඒක ගන්නවා කියනවත් නෙමෙයි. ඒකත් අයිති කොටසක්. රූප මධ්‍යපාන තියෙනවා, ශබ්ද මධ්‍යපාන, ගන්ධ මධ්‍යපාන, රස මධ්‍යපාන, පොට්ටබ්බ මධ්‍යපාන, මේවත් මධ්‍යපාන. මෙන්න මේ මත් වෙන මත් වෙන්න එපා. ඇහෙන් රූප බලලා රූපකාමී මත් වෙන විදිහට කටයුතු කරන්න එපා. කනෙන් ශබ්ද අහලා ශබ්දකාමී මත් වෙන්න යන්න එපා. ඊවැ සීමාව දැනගන්න. අන්න ඒ තමයි මධ්‍යපානයේ සංවේයම් වෙන්නේ. දැන් ඒතර මොකද වෙන්නේ? ධර්මයයි පළවෙනි වෙන්නේ. දෙන්නේ ධර්මයටයි දැනෙන්නේ. දැන් එයාට අමු දරුවෝ වශයෙන් අමුවෝ ඉන්නවා දරුවෝ ඉන්නවා දෙමාපියන් සලකලා ඒ අවස්ථාව තියෙනවා හැබැයි දැන් මෙහෙම කරගෙන යනකොට දෙමාපියන් සලකන්න බැරි අවස්ථාවක් එනවා මොකද දෙමාපියෝ අර ගිහි ගෙදර නැහැ හැම අවස්ථාවක ඒ අවස්ථාව වෙනකන් විතරයි ගිහි ගෙදර ඉඳගෙන දෙමාපියන් සලකන්න අවස්ථාව තියෙන්නේ කැට පිරලා හොට බිම යනකන් එහෙම ගිහි ගෙදර එදා හිටියේ නැහැ වයසක අම්මේ තාත්තේ ඒකර ක්‍රමයක් ඉදිරියට මේකෙම මේ මංගල කර්ණය වශයෙන් වෙනවා අන් ධර්මී අප්‍රමාදව කටයුතු කරන මේකත් මංගල කාරණා. දැන් දන්නවා. කාරවෝච නිවාතෝච. දැන් කරුකල යුත්තොත් දන්නවා. ඒ ගරුත්වයත් පිහිටවන. මේ තමයි නිවාත ගුණේ. නිවාත ගුණේ මානී මත්නවි කවුරු කිව්වත් යහපත් දේ යහපත් විදිහට පිළි අරගෙන අවංකව නිහතමානීත්වයේ නැමෙන ස්වභාවයටපත් වෙලා ඒ නිවාත ගුණයටපත් වෙනවා. ඒ වගේම සතුටු සතුටු හිතෙන් යුක්ත වෙනවා. සතුටු වෙන්නේ මොකද? නිකම්ම hina වෙවි සන්තෝෂ වෙවි කියන එක සතුටු වෙද්දී නෙවෙයි මුලා කියන්නේ. මේ සන්තුට්ඨීජ කියලා කියන්නේ. තමන් කරන කියන හිතන දේ තුලින් තමන්ට සතුටු වෙන්න හේතුවක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා. යම් මගක් ඇතුළු කරනකොට රාගක්ෂේට, දේසක්ෂේට, මෝහක්ෂේට නැඹුරු වෙන බව පේනවනේ. රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ වන වෙන බව පේනවනේ. සසර දුකින් නිදහස් වෙන තැන මට හම්බ වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ මග අනුගමනය කරන්න මට හැකි වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. වෙන යාමකට සතුටු වෙනවා නම් මෝඩකම මිසක වෙන එකක් නෙමෙයි. මොනකට සතුටු වෙන්නේ? තමාගේ සසර ගමන කෙලවර කරගන්න හේතුකාරක වනදියා තමන්ට ලැබුණාට පස්සේ ඒ ගැන සිහි කරනවට නම් සතුටු වෙන්න හේතුකාරකේ ඒකාන්තයෙන් තියෙනවා. අනන්ත සංසාර දුකෙන් නිදහස් වෙන්න මගක් මට හම්බ වුණා. ඒ මගයි මම මේ පිළිපදින්නේ. ඒ මගටයි මේ නැඹුරු වෙන්නේ. මට සතුටු වෙන්න පුළුවන් මේ කරන වැඩේ. දෝකයාය කළ හන්තෝසේ උඩ පැන පැන අරක්කු වුණත් හම්බ වුණා. හොඳද? නටන්න හම්බ වුණා. හින්දුවක් කියන්න හම්බ වුණා කියලා හඳුනනට අපායට යන මගට හඳුන වෙන්න බෑ. ඒක දුක් වේවි මග. මේ ආර්යව දැනගන්නවා කුමක් කළොත් සතුට වෙන්න පුළුවන්ද? කුමක් කළොත් දුක් වෙන්න පුළුවන්ද? ඒ කාරණා දෙකම දැනගන්නවා. ලෝක සත්‍යය සාමාන්‍ය ලෝක සත්‍යය දුක් වේවි තැන සතුට වෙනවා. සතුට වෙන තැන දුක් වෙනවා. මේ ලෝකයාගේ. ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නිවනට හේතුකාරක මග වෙන්න දෙන සතුටු වෙනවා. ඒකට මග පෑදෙන්න දෙන සතුටු වෙනවා. ඒකට අවශ්‍ය හිතවිලි ක්‍රියාවදන් කටයුතු කරන්න ලැබුණයි කියලා සතුටු වෙනවා. මෙන්න මේක තමයි සන්තුෂ කෝචකී. ඒ සන්තුට්ටි. කතඤ්‍යුත. කෘතෝ කෘතගුණ දහකනවා. කෘතඥයි. Tamante මේ යහපත් මග අරන් දුන්නේ කවුද? ඒ වැඩිහිටියෝ කවුද? දෙමව්පියෝ කරපු උදව් මොනවද? ඒ වගේම ස්වාමීන් වහන්සේලාගෙන් ලැබිච්ච ආධාර උපකාර උදව් මොනවද? මෙන්න මේවා දැකලා Taman දැනගන්නවා මමත් කෘතගුණ සලකන්න ඕනේ. ඒ වගේම ලෝකයාට යහපත කරලා දෙන්න ඕනේ. අනික් අයට යහපත් දේ පෙන්වා දෙන්න ඕනේ. අන්න ඒ ටික බලාගෙන කටයුතු කරනකොට නැඹුරු වෙන්නේ මංගල්‍ය කරා නැත්නම් නිවන් මාර්ග කරා නැඹුරු වීමයි වෙන්නේ. ගිහි ජීවිතේ හැරගැහිලා යන දැහැමී සාමී ඒ කටයුතු කරනකොට බාධකයක් කරදරයක් නිතු කරනවා. අන්න මාර්ගයේ සකස් වෙලා එනවා. දැන් මොකද වෙන්නේ? ඔය අවස්ථාවලපත් වෙනකොට පන්සල ඇතුලෙන් අහක් වෙලාම නැහැ. ඉගෙන ගත්තේ පන්සලේ නිතර යන්නේ පන්සලට ඇතුළු කරන්නේ ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසන ලැබෙනවා. සුතගුණ සැලකීමේ යුතුව ඇතුළු කරනවා. දානමාන දෙමින් ඒ ආකාරයෙන් දැහැමි ජීවිතයක් ගත කරමින් තමයි මේ යන්නේ. දැන් මොකද වෙන්නේ? අන්න සද්ධාර්ම ශ්‍රවණයට ඊටාම හොඳ වෙලාවක් හම්බ වෙනවා. ඉස්සෙල්ලා ලෝකේ තියෙන අත්දැකීම් ගැන කිව්වට වැටහෙන්නේ නැහැ. දැන් විඳලානේ තියෙන්නේ. විඳලා පස්සේ තේරෙනවා මේකේ තරම මෙච්චර. අත්දැකීම් සහිතව කියනකොට. එදා අදහසයි දැන් අදහසයි කොහොමද? එදා නම් මට කොච්චර ගියත් මේ තරමට හිතුන්නේ නැහැ. මං හිතුවා සුන්දර ලෝකයක් කියලා. ඒ වුණාට ඒ කියන තරම් සුන්දරත්වයක් නැහැ අත්දැකීම්. ඒක මුලාවක්. දැන් පේනවා. අන්නේ ඒ Tamanටම වැටහින්න පටන් ගන්න තැනක් කියනවා. දැන් මේ ඒකට අවශ්‍ය කරන්න ආව ආදීනව ධර්ම දේශනා කරන්නේ දැන්. දාන කතාවෙන්, සීල කතාවෙන්, සංඝ කතාවෙන් ඇවිදින්න. දැන් මේ ජීවිත ආදීනව කතාවට අවශ්‍ය ධර්මාශ්‍රවණිය තමයි දැන් හම්බුනේ. මුලදී හම්බුන ධර්මාශ්‍රවණිය හැඩ ගහගන්න. දැන් අධ්‍යක්ෂින් සහිතවන්න ආව ජීවිතයේ ධර්මාශ්‍රවණිය විමුක්තිය කරාම ඉල්ල කරා. ආදීනව කතාවෙන්. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අන්න ශාන්තිය මතුවෙනවා. අත්තරීමින් මේ තිබෙන්නා වූ දේස චන්දරාගයෙන් බැඳිලා හැඳිලා ඉන්නා වූ උපාදානිය අත්හැරී ගියාද නොඇදී ගියාද මිදී ගියාද නිවනයි. එතනයි සනසු. එතනයි නිවීම. ගිහි ජීවිතයේ අත්දැකීම් ලැබලා ඒවත් හරයක් නැහැ කියලා දැනගෙන. ඒකෙන් අහක් වෙච්ච නිවනේ පැත්තට යනකොට නම් කාන්තිජ. සෝ වචස්සත. අනසුවච බඩපත්. ශාන්තිය මුල් කරගෙන ඒ ශාන්තිය සඳහා දුන්නා වූ යම්කි සත්බසක් ඇත. යහපත් වචනයක් ඇත. අන්නේක ආශ්‍රයයටපත් වෙනවා. සෝවචස්සත. එහෙනම් නිවනට හේතුකාරක වන මග අහගෙන ඊට අනුකූලව නැඹුරු වෙලා ඒ ආශ්‍රයයටපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? සමනානංච දසන. මෙච්චරකලු ශ්‍රමණිය දැක්කා. හැබැයි දැන් දකින්නේ ඊට වඩා ගැඹුරු වර්ධයක් ශ්‍රමණිය. නිවනේ ස්වභාවය Tamanට වැටුණාට පස්සේ ලෝක ආදීනේ වෙන්වලා ලැබෙන විමුක්තිය කොච්චර නිදහස්ද කියලා වැටුණාට පස්සේ අනේ අපිට බැරි වුණාද ඒ අපි බලාපොරොත්තු නිදහස ලබාගෙන මේ ශ්‍රමයන් වහන්සේලා ඉන්නේ. අන්න සමනේ වෙච්ච අය. දැන් උන්වහන්සේලා මේ කම්පා නැතුව ඉන්නේ. මේ යථාර්ථය දැකලා නේද? අන්න දකින්නකොට නියම ශ්‍රමණ දර්ශනය පහළ වෙයි. දැන් දකින්නේ රූපයෙන් දකින්න සමන නෙමෙයි අර්ථයෙන් දකින්න සමන. දැන් අනිකාරී දෙනවා. අනේ සද්ද නැතුව ඔය පැත්ත කරලා කවුරු අතේ කතාව බහකුත් නැහැ. විහිළුවක් විනෝදයක් කරන්න වෙන්නේ නැහැ. hina වෙන්නේත් නැහැ. මොකුත් නැහැ. කෙන ගාසලේකුත් නැහැ. පාළු ඇති එහෙම තමයි ඉස්සෙල්ලා ඉන්නේ. දැන් තේරෙනවා ඒකනේ නා සාන්තව ප්‍රණීතෝ මාර්ගය. ඒතං සන්තං ඒතං පනිතා යද්දං සම්ප සංකාර සමතෝ. ඒකනේ අර ඉන්නේ. ඒ සමතේ නෙවෙයි. අමනාපෙන් ඉන්නව නෙවෙයි. ඕම නිදහස්භාවයෙන් යුක්ත සාන්තභාවයෙන් යුක්ත වෙන්නේ කටයුතු කරගෙන යන්නේ නිවට නැඹුරු වෙලා. අන්න නියම ශ්‍රමණ දර්ශනේ දැන් දකිනවා. කාලීන ධම්ම සාකච්ඡා. අන්න ධර්ම සාකච්ඡාවක් නියම කාලේ. දැන් තමන්ගේ අර ඉස්සරහ තිබිච්ච ගිහි ගතිගුණ හුඟා කැහැට් වෙලා. කාමයන්ගෙන් බොහෝ දුරට වෙන් වෙලා. බොහෝ පිළිසිදු ජීවිතයක් ගත කරන්නේ. පැවිදි නොවී හිටියා පැවිද්දේ ලක්ෂණ ඒ උපාසක උපාසිකාවන්ට තියෙනවා. අන කාලයෙන් ධම්ම සාකච්ඡා. දැන් දකින්නවා කාලේ. ධර්ම සාකච්ඡාව තුලින් දැනගන්න. ඉතල වන්න ඇහුවා විතරයි. දැන් සාකච්ඡා කරන්න ගැටලු මතුවෙනවා. මොකද? අහව බණ්ඩනෝ හිත හිතා කල්පනා කර කර යන මේක මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වුණා. ඒතර කොහොමද මෙහෙම වෙන්නේ? මේක සාකච්ඡා කරන්න ඕනේ. අනේ සාකච්ඡා කරන්න යනවා. බණ අහන්න නෙමෙයි දැන් යන්නේ Tamanට ඇපීච්ච ගැටලුව සාකච්ඡා කරගන්න. දැන් සාකච්ඡාවේ මොකද දෙන්නේ? ඉන්නේ දේවල් විසඳෙනවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් කාගේවත් පිළිසරණක් ඕනේ නැති සත්‍යෙට. අධ්‍යක්ීම් සහිතව මේ ගිහි ජීවිතේ කටයුතු ඔක්කොම කරන්ඩිය කරලා. දැන් ඔය අවස්ථාවන්න වැඩි වයසේ රැඳෙන්න. දැන් ආවට පස්සේ මොකද කරන්නේ? අද නම් මැරෙනකන් හම්බ කරගන්න මේ ගියේ හදාගත්තේ මගේ ඔක්කොම දාලා හදාගත්තේ තොපිට දෙන්න නෙවෙයි. මං ඉන්න එක මං කන්න ඕනේ. තොපෙන් කන්න මං බලාගෙන නෑ. ওই විදිහට කිය කියා ඇලි ගලි ඉන්න ලෝකයක් අද ඉන්න. දැන් ඇඳාගේ ලීලිගේ හරණ ඉවරයක් නැතිලා තියෙන්නේ තෝක. ඒ වගේම බෑනාගේ නැන්දාගේ හරණ ඇතිලා මේ ඉවර නැතිව තියෙන්නේ තෝක. මාව ලබුරු මඩි යොකට යන නමුත් ඒක ජාත හඳුරන් ඊට හොඳයි යාළුවෝ ඒක වෙනයි අර එක හිටලා හුඟක් ආපතින් ගැඹුරු. මොකද වෙලා තියෙන්නේ එදා කිවිච්ච රටාව උදෙන්ට ආවේ නෑ දැන් දන්නවා මම දැන් මේ ගිහින් ඉඳලා මොනව කරන්නේ. මගේ ජීවිතයේ උත්තරීතර විමුක්තිය ලබා ගන්න නම් ගියව සංගෙලියක් වන් නිදහස් අහසක් වන් කවිද කොච්චර වටිනවද? මෙන්න මෙතෙන්ට එන කාලේ දැන් මේ ඉන්නේ. දැන් මේ අර අද පෙන්ෂන් යනවා කියන කාලේ නනම් දැන් එයා විවේක ගන්න යන කාලේ. දැන් මේ ගත වෙන හැටි. මෙන්න මේ කිට්ටුවට එනකොට එකපාරක හරි අමුදරුවන් අතරමං කර මේ තමන්ගේ දූ පුතුන් අතරමං වෙන්නේ නැහැ. ඒ අය ගාවාහු විවාහ කරලා දීලා ඒ අය උදව් උපකාර මුලදී කරලා තනියෙන් ජීවත් වෙන මගේ ක්‍රමක්‍රමී සෛරීව ජීවත් වෙන්න හැරගස්සලා දීලා දෙමව්පියන්ගේ ආධාර උපකාරයෙන් හැමදාම ජීවත් වෙන්නේ නැතුව ඒගොල්ලන් කටයුතු කරන්න මග පාදලා දීලා දැන් ක්‍රමක්‍රමී මේ පැත්තේ මේ ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡාට යන්නේ සීල සමාදන් ඒ තාතාවි දවස් දෙකකින් කරගන්න. පටන් ගන්නකොට ආරම්භයේදී යන වසලොස්සක. මාසෙට සැරේ සීල් සමාදන් දැන් දවසක් ගෙදර නැතුව මොකද උඹලට උන්නේ හරි පාළුවේ ගෙදර නැතුව ඒ අදවයි ගහමරාගෙන නෙමෙයි හිටියේ සාන්තුවරු වගේ බොහොම සමගිය සමාදානේ නෙහිදී ඉතින් ආච්චි ආතා ගියාට පස්සේ පොන්ති ළමින්ටේම හරි අමාරු දකින්න නැතුව හැබැයි දවසක් සීල් සමාදන් ගිලාට පස්සේ ඕක ගානක් නැහැ මං ඉන්න නැනි දවසොල් දැන් මම ඊළඟ කරන්නේ කී දවසක් ඉන්නකොට ඩිපෝයට මම පොයත් ගන්නවා මාසේ පොයත් යනවා දැන් මාසෙකට දවස් දෙකක් ඉඳි සමාදන් වෙන්න. දැන් මොකද? අපි ටිකක් පාරුයි තමයි. ඉතින් දැන් ඉතින් එච්චරම ගානක් නෑ. ගෙදර කට්ටිය ටික ටික ඇදගෙන එනවා. අර මුණුපුරෝ මේ විදියට සැරගහනවා. දූපුතුන් දෙයිලා වෑන්ලා ඒගොල්ලෝ සැරගහනවා. ඊට පස්සේ හතර පොයට වෑ. දැන් සතියකට මාසෙකට දවස් හතරක්. දවස් හතරක් ගෙදර නෑ. දැන් අද වගේ මොන මගුලද මේ පන්සලට මොනවා කරනවද දන්නේ එහෙමයි ඉන්නේ. ඒ මගමයි වටින්නේ. අර දරුවෝ හිතන්නේ ඒක යහපත් කියලා. ඒ මාර්ගයමයි දකින්නේ. දැන් ඉතින් දවස් හතරක් මාසෙකට අර දෙමව්පියෝ නැතුව දරුවන්ට ජීවත් වෙන්න කටයුතු දරුවෝ අධ්‍යක්ීමේ ක්‍රමානුකූලව සලසා ගන්න. ඔව් අම්මා හිටියනම් මේක අහගන්න තිබුණා. තාත්තා හිටියනම් අහගන්න තිබුණා. අර එකට ඉඳගෙන වැඩ කරනකොට කියලා කරවා ගත්තාම අහගන්නේ කී අධ්‍යක්ීම. අනේ දවස් දෙකක් වෙන් වෙනකොට අර අඩුපාඩු හොඳට අහු වෙනවා. ඉදර ඉන්න අය. ආ දැන් ආපුවම එක අහගන්න. ආයක කියලා දෙනවා. කරගන්න හැටි. අවවාදන ශාසනක් ගන්නවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් දවස් 4ක් මාසෙකට අරගෙන. එයින් නවතින්නේ නැහැ. පෙර පොයත් යනවා. එන පොයට ඉස්සෙල්ලා දවසේ සිල් සමාදන් වෙනවා. පොය දවසේ තියෙනවා. දවස් දෙකක් සිල් සමාදන් වෙලා එනවා. ඔය හතරටම ඔය වැඩි. දැන් දවස් 8ක් මාසෙකට වෙන් වෙලා පන්සලේ සිල් සමාදන් වෙන කාලේ. පෙර පොයා සිල් ගන්නවා, පොයා සිල් ගන්නවා, පසු පොයා සිල් ගන්නවා. දැන් පොය හතරට එක පොයර තුන ගානේ මාසයකට 12 දවසක් සිල් සමාදන් වෙලා පන්සල ඇතුළේ ඉන්නේ. දැන් ගෙදර නෑ මාසයකට දවස් 12. ඔය ගානට වුරුදු වෙනකොට ඒ අම්මයි තාත්තයි ගෙදර නෑ කියලා කිසි ප්‍රශ්නයක් නැති විදිහට ගෙදර කට්ටිය කටයුතු ක්‍රමානුකූලව සකස් වෙලා තිනවා තමන්ගෙන් අනුන්ටත් අනුන්ගෙන් තමන්ටත් බාධකයක්. එයිටි කොච්චර කල් හිටියක් ආවද? අපේ කටේ නැතුන පාළුවක්. අපිට කරගත්තා. දැන් අවුරුද්ද දෙකක් තුනක් ඇතුළත ඔය ටික ඔය ක්‍රමයේ ගියහම අන්න හුරු වෙලා ඉවරයි තමනුත් අර කියන උසස් ජීවිතේට. මෙන්න මෙතෙන්ටපත් වීම තමයි කිව්වේ. තපසට යන්න ඉස්සෙල්ලා මග පෑදිලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා ගියේ හොනි. ඒක හොඳ පාඩමක් උගන්වන්න. මම් මොනේ දරහය. පොල් පොලයක් නෑ ගෙදර හරි. මම් මොනේ කපලා දාන්න. දෙන්නකෝ. තීච දරටියට දැම්ම වතුර ටිකක් දැම්ම එළියේ. ඊයා සිල් ගන්න. ආ කාමිය බල. හැමදාම පුදිය පුදිය ඉන්න මං හැමදාම දර කැලමයි කුච්චන්නේ. හිතේ වැටියක්. ගෝන වැඩි හැමදේම දරෝ කරන්නේ. දීලා පොල් ගොඩියක් හොයා දීලා කරන්න පුළුවන් උදව්වකුත් කරලා අර දරුවන්ට අද ආශිර්වාද කරලා නෑ මං ගිහින් එකක් පුතේ නටන්න එපා දඟලන්න එපා හොඳට පරිස්සම් වෙලා ඉන්න ඕනේ ඉතින් ඔය වගේ අවවාද අනුශාසනා කළා තමයි එදා සිල් සමාදන් වෙන්න ගියේ ආපුවා ඉදිරියට මොකද අහන්නේ මොකද දුවර පුදා දුව පුදා හොඳට හිටියද කෑව බිව්වද මොනවද අරු පාඩු උනේ ඒවා තමයි ඉස්සරේ අහන්නේ ඉතින් ඉන්දියන් හැම වෙලෙම කිරි පැණි හා සමානයි පවුලක වැඩි හිටිය සහ මධ්‍යමයයි දරුවෝ ඔක්කොම. දැන් මෙන්න මේ ජීවිතේ රැවිදිලා හිටන් ඔය කියන තත්ත්වෙට හුරු වුණාට පස්සේ දැන් ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ගේ වැඩ ඔයගොල්ලෝ කරගන්න. දැන් පුළුවන් තනියෙන් කරගන්න. අපේ ජීවිතයේ තිහෙල විමුක්තියට මඟ සැරසලා තියෙන්නේ. අය කාලේ වයසට යන ඉස්සෙල්ලා මේ හැකි අවස්ථාවේ මේ විමුක්තිය සරසා ගන්න ඕනේ. ඔබලටත් එහා පැතයි මටත් එහා පැතයි කියන බොහොම සාමයෙන් සමාදානෙන් අර ගියාට පස්සේ මොකද කරන්නේ? මෑණියාරාමයට යනවා. මව් ඒ වගේම ස්වාමීන් වහන්සේලා ඇතුලින් පන්සලට යනවා. විසු ආරාමයේ තියෙන අපියා. දැන් ඉතින් ගුරු කුරු දෙලා 아무තේ ඉගෙන ගන්න දෙයක් නැහැ. දෙන්නම කවිතර අන්න තපෝජ. දැන් බ්‍රහ්මචාරියාව රකින්නේ කිසිම අමාරුවක් නැහැ. බ්‍රහ්මචාරියාව ගොඩාක් කාලෙ නම් දැනගත්ත එකේ ප්‍රතිඵලෙන් නෙලා ගන්නයි දැන් මෙතන ගිහින්. එතන ගිහින් පුරුදු වෙන්න ගියා නෙවෙයි. පුරුදු වෙච්ච ජීවිතේ පහසු විහරණයට තමයි දැන් මෙතන නම් ගිහින් තියෙන්නේ. අන්න පෑන්සල් ගත්ත කාලේ. දැන් ගෙදර කවුද? එනි වාසික එක්කනට සලකන්න වෙයි කියලා හැම කැදිරි ගන්න කවුරුවත් නැහැ. දැහැමින් සාමියෙන් ඉඳලා පස්සේ ගෙවල් දොරවල් අල්ල ගන්න බලාපොරොත්තු වෙන්නේ අනික් කට්ටියගේ පරම්පරාවත් ඒකයි. මුල් පරම්පරාන් චර්යාව ඒ රටාව නම් දැන් පන්සලේ කවුද ඉන්නේ ගිහිල්ලා වැඩිහිටි වෙච්ච දැනුවත් වෙච්ච ගිහි ජීවිතය ගැන දන්න ඒ අය එතන පැවිද්දට ගියාට පස්සේ දැන් අම්මයි තාත්තයි දුවයි පුතයි ඒ කට්ටිය ඉන්නේ ගෙදර සීයා පන්සලේ දැන් ආච්චිට සීයාට ගරු කරන්න යන අම්මයි තාත්තට ගරු කරන්න යන එයා යන්නේ හාමුදුරුවෝ සහ මෑණි හම්බි මෑණි මේන්නාසල හම්බි එහෙනම් සංඝයාව නිසා කරන්නා වූ යම් ගරුත්වයක් ඇද්ද සාසනය නිසා කරන ගරුත්වයක් ඇද්ද එක පැත්තකින් බැඳිලා තියෙනවා අපේ අම්මන් තාත්තලා අපි සලකන්නේ તો කවුද සලකන්නේ අපි යන්න එපා දවස් ගානේ බලන්න දැන් ගෙදරේ සලකනට වැඩිය දැන් ඒක පැත්තකින් නෑදෑක අනිත් පැත්තේ සංගකම නෑදෑකම උදව් කරනකොට අංගෝපස්ථානේ නිකම්ම සිද්ධ වෙන දවස ගන්න මොහොතක් ගානේ ආපුවාම මොකද කරන්නේ? ඒ අය ආශිර්වාද කරලා ඔක්කොම කරලා යනවා. දවස ගානේ මොකද කරන්නේ? පුංචි එක්කෙනාගේ පටන්ගෙන සීයාචි වරන්ට යන්නේ පන්සලට. කවුද ඉන්නේ? හාමුදුරුවෝ. දැන් පන්සලේ හාමුදුරන්ගේ ගිහි කාලේ හිටපු නෑදෑ පිරිස තමයි දායකයෝ. මුළු මුළු විසුණු වහන්සේලා අතරම තියෙන්නේ වෙන්නේ. දැන් ආවට පස්සේ මොකද? දුව පුතා වන්සලට එනවා ආච්චි ආතා බලන්න. ඒතොර මේ ඒතොර අම්මා තාත්තා බලන්න. ඒ වගේ මුණුපුරා මිනිවිලි පන්සල් දෙනවා ආචිසිය බලන්න. ඒගොල්ලෝ ඒ ඉඳපු තැන්වල ආරාමවල. ඒවට ගියාට පස්සේ කවදාවත් කාගේවත් කියවනක් අරගෙන සංඝපරපුර විනාශ කරන්න එහෙම ක්‍රමයක් හැදෙන්නේ නැහැ. සංඝයා වශයෙන් ඉන්නේ කවුද? තමන්ගේ දෙමව්පියෝ නැත්නම් ආචිසිය. ඒතර ආචියාද. ඒතර මොකද වෙන්නේ? ඒ පැත්ත කවදාවත් පන්සලයි ගමයි කියන එක කලන්න කිසිම හේතුවක් ඉන්නේ නැහැ. අන්න බ්‍රහ්මචාරියාව හැදෙහෙටන් ප්‍රමාණිකුල හටගත්තා. දැන් මොකද වෙන්නේ? දෙපැත්තම ඉමිලා. දුක්ඛක්‍රිය හටගන්න විදිහක් නැහැ. පන්සලෙන් ගවටත් නැහැ, ගමෙන් පන්සලටත් නැහැ. ගරුත්වයෙන් ධර්මානුකූල මංගල කාරණේ දැන් නිබ්බාන සත්‍ය ක්‍රියාජය කියලා නිවන අවබෝධ කරගෙන කෙලවර කරගන්න අපේ බෞද්ධයෝ. ඔන්නෝම තමයි මංගල කාරණා සිද්ධ කරගත්තේ. වතුර බොන්න හදාගත් එකක් නෙවෙයි. සදාම් අමහපාණේ පානය කරලා සංගහුවෙන් බැඳිලා ආර්ය මාර්ගය තුල ඔය නූලයි ඔය පැනුයි පානය කළා එදා මංගල සූත්‍රය භාවිත කරලා ඉතින් ඕකේ තමයි ඉදා තිබිච්ච ක්‍රමේ. ඕක අමතක නොවෙන්නේ තමයි සත්ගායනා කරමින් පාරම්පරිකව තමන්ගේ කුලසිරිත වශයෙන් ගේන්න කිව්වා. ඔය තමයි අපිට දුන්න ක්‍රම. ඉතින් ඔය අර්ථ වෙනස් වෙලා අද ඔළිය කියා පිරිත් පැන් බීලා නූලක් බැඳගෙන ගිහිල්ලා යනතුමක් හොයාගෙන හිටියට හම්බ වෙයි. එහෙනම් මහා මංගල සූත්‍රයෙන් මහා මංගලයක් නොවේද ඔහොම කරු. ඔයිනෝලා මහා මංගලයක් නොවෙනවා කියන්නේ කෙනෙක් නෑ කාටවත්. ලෝකේ කාටවත් කියන්න බෑ. මේ මහා මංගල සූත්‍රයට පූර්ව ජීවත් වුණොත් මංගල්‍යයක් වෙන්නේ නැහැ කියලා අපි ඔක්කොම කරනවා කියලා කරන්නේ දුක් වෙන්න බැරිද? එහෙනම් ජාතිය කුල වේදයක් ආගමක් කියලා එහෙම වේද නොකර ඕනම කෙනෙක් මේ රටාව ගෙනිච්චොත් එයා බෞද්ධයි. එයා බොදු කුලේ. එයා සිහලයි. ශ්‍රේෂ්ඨලා කැතියයි. එහෙනම් එයා තමයි සිහල බෞද්ධයෝ කියන්නේ. ඉතින් ඒ தත්ත්වය අද වෙනකොට ගිහිලා ගිහින් තියෙනවා බොහොම දුරට ඔය ක්‍රමෙන් යන තියෙනවා. අපි දැනගන්න ඕනේ නියම මංගල්‍ය සිද්ධ කරගන්න නම් මහා මංගල සූත්‍රය යනවා අපි ජීවිතේ හැදගන්න. එහෙම කරගත්තාම අර වටිනාකම අසීමිතයි. එහෙනම් නගපාරකුල හිඟ වෙන්නේත් නැහැ. ඒ වගේම සැලකිලි අඩු වෙන්නේත් නැහැ. දානමාන අඩු වෙන්නේත් නැහැ. පන්සල් යන පිරිස අඩු වෙන්නේත් නැහැ. වෙන ආගම් බිහි වෙන්න යන්නේත් නැහැ. බිහි වෙන්නේත් නැහැ. මොන විදියෙන්වත් බෞද්ධ පන්සලයි ගමයි අතරේ සම්බන්ධයක් නැති කරන්න කිසිම සමයකට පුළුවන්කමක් නැත්තේ. ලෝකෝත්තරයෙන් නැඹුරු කරන හැටි. එන ලෞකික කරුණු කිව්වත් ලෝකෝත්තරයෙන් ණයනේ කරුණු තියෙන්නේ.